ಕೊಲ್ಲು ಕಂದ ಕುಟಿಯ ಮಂದರ್ನಗ ಸನಿರ್ದನಿ ಉಂಟ ಕವಿಲಿ ವಯವ್ವ ಉಂಟ ಹುಣದ ಮಂದ ಮಹೌಂಗೆ ವೆರದಿಮೆ ಬಕ್ಕೆಂದ ತುಂಬೆಲ ಪನದಿನ ಪೊಡಿ ಉಂಟ ಕೆವ್ವ ගේ දොරක් නැති වුණුත් ලේවලින් පැදුව බංගේ දුක සසරක්ම පේ වුණ වේසි උඹ මේරුවද කල්ල ලෙත බේරුවට වරිගෙතැන් තේරුමක්න කිරිදරුව මැරුවා පෑගන් අන්දර දඩියකට අත්තපයෙන් තැලිල්ල වන්තන්ගැට උඩින් දතේ පාරතිබ හිටලලි පැතුතු කෙලෙසුව පදුදු බවන පැතුවා හරි හමන් අම්මෙක් නං ඇරිය බෙල්ලට මැනලා තවද විකෘති කරමින් නිසක් කමර කැවතු පපු තීරු ඉරුවත්තුම් වේදනකන්ද දරාත පයතිරයි කඹුරන්ද හය මදි නිති වරතන්නෙන් කිරිය රිලන කෑවයිති නියගලා වැල්ලට අඩිටිය රැල්ල පගත්දී අතිදර වැඩියද සිරිමහ බෝධී සංගමිත ගෑනියෙක් කිලි දෝලියක් අපද ගෑනුන්ට අත ගහන බෝධී සත ගති ඇති පකු ඇතු පිට හිටිය සත්ත කඩ අඩි තිබවුට පුතු කෙලිය බිමංගලක් නැති උන්දල දරු පෙළි වැදවා අම්මට හොරෙන් උබ නොත්තවිය මීන ගය වාරු නැදෑසගේ මූනිසම් වැස්සක් මස් කන්ද කුඩි රැස් දෙන්න පින්දන් කන පිස්සම්මට විස්සබ රස්නේ ගිනි පින්බති සුෂ්ණයි දැන් හේ දෙන්න පපු කිසි වසරපෙන් වැස්සක් බස් නං අස්සන්න බෑපී කර කටි මොන වෙට්ටු දැම්ම ගන පක්කුමට නතින් දසාට සිල සමපති පති දන වටි හුතො විය අරගෙ රෑට ගෑනු කොඳුරන්නේ රංකිරි පැනති සරින්තෙව්වා කිරිකඳුලට නිල මිරිකං එගී ගැයු පවන්නල නන්දාවට සංකාවට වගේ මෙවා පින් කර හැන්දට වැඩුවම සතියෙලි සමදම සජායන හතරක් අතිර තවමත් නැති මේරු ගගේ මැලපුුණු මුණු නොදකී මූත හුරු තෝරු පුතේ උඹේ මහයවුන් තනි චන්දෙන් තේරුනායකෙව නැමේ මුතු ඇටේ උමිනිමොරු කතිකාව මේක මාක්ස්වාදී අදහස් එල බස බැරි උන්ට වෙයිද උදහස් මම කෙටු මලකුරුන්ට අනුහා සාදුකාර දෙන්න පිරිස නැමට වැදගත් කුණුවේ වෙච්ච රෝස පෙතිමීමැස හොයා වෙලි වෙලිච්ච නහරවැලලේ බිඳුව දිනව හැම නිච්චනිය පොත්ත මහ පොළවේ කෙවෙන වසුක්කානවට උඩ දෙව මණ්ඩලෙන දිලෙනවා ඒසකාම පාරසිය ගාල දාල පාක පල එල්ලාබිය කුරුසි මුන්ගේ එන්න දාලා මේ කටවාන මාන දාන දේශ සේවා මෙම තවධානය අවධානය ගන්න තම මේවා ගේදනිය පප්පු කැට්ට බීෂණය දැන් පීඩනේ මුන් ඒක පාටින් සේද මවත වේස පාට පීත්තක පොඩ හේන පාලුගේ මුගුසර කෑම නැද වේලා කින්දර වස්සන්න මර පෙන් වැස ගන්දැල ගැස්සෙන්න අවසි නැති වැසි මසෑ උඩින් වක්කලා ද්‍රෝණයක් රහතුන්නේ බෝසෙවන රැක්කලා දෝ කාරයට පටින් ගින්දර මැත්තින් කල්ලත්ත දෝලු කන්දර දැට්ටි මුන්ඩ වඩින් නැම පකලා